ආයබෝවන් අද අපි කතා කරමුද මේ අනුමාන සූත්‍රය ගැන මට නම් හිතෙන්නේ මේක තමන්ගේ ඇතුළාන්තයේ දිහා හරිම අවංකව බලන්න උදව් වෙන වැදගත් මාර්ගෝපදේශයක් කියලා. හ්ම්. ඕ මේක අපිට ලැබෙන්නේ ආයුෂ්මත් මහා මුග්ගල්ලාණන් වහන්සේගෙන් නේද? භික්ෂුන් වහන්සේලාට දේශනා කරපු දෙයක් කර භගුරටේ සුන්සුමාරගිරියේ භේසකලා වනේදී. හරියටම හරි. ඇත්තටම මෙතන තියෙන ප්‍රධානම අදහස තමයි කෙනෙක් අනුන් දෙන අවවාදයක් පිළිගන්න සූදානම්ද නැත්නම් ඒකට බාධා වෙන මොනවා හරි ගති ලක්ෂණ Taman තුල තියෙනවද අන්න ඒක නුවණින් තේරුම් ගන්න උදව් කරන එක. ඒ කියන්නේ Tamanවම පරීක්ෂා කරලා අඩුපාඩු හදාගන්න ක්‍රමයක් වගේ දෙයක්. ඔව්. ස්වයං පිරිසිදු වීමේ මාර්ගයක් කිව්වොත් හරි. Tamanමමයි පරීක්ෂා කරගන්නේ. එහෙමනම් අපි පොඩ්ඩක් මේක ගැඹුරට බලමු නේද? මේ ස්වයං පරීක්ෂණය ගැන සූත්‍රයෙන් අපිට මොනවද කියලා දෙන්නේ? කොහොමද මේක පටන් ගන්නෙ? මුලින්ම අවධානය යොමු කරන්නේ අර අවවාද පිළිගැනීම සහ නොපිළිගැනීම ගැන. ආ ඔව්. මට මතකයි සමහර භික්ෂුන් ඉන්නවලු අනුශාසනා හැම ඉල්ලනවා ඒත් එයාලගේ තියෙන අර කිව්වේ අකීකරුකම කියලාද? ඔව් අකීකරුකම. ආන්න ඒ ගතිය නිසා අනිත් භික්ෂූන් අවවාද දෙන්න ටිකක් මැලි වෙනවා විශ්වාස කරන්නේ නෑ වගේලු. ඒක තමයි. ඒ කියන්නේ අවවාදයක් පිළිගන්න නම් ඒකට සුදුසු මානසිකත්වයක්. ඒ කියන්නේ පිළිගන්න පුළුවන් මට්ටමක් තියෙන්න ඕනේ. එතකොට මේ අකීකරුකමට එහෙමත් නැත්නම් අවවාද පිළිගන්න බැරි වෙන්න හේතු එහෙමත් තියෙනවද? අනිවාර්යෙන්ම. හේතු ම්ම් 16ක් ගැනම විස්තර වෙනවා. 16ක්ම? ඔව් 16ක්. සෑහෙන්න තියෙනවා. මේ කාරණා 16න් තමයි පෙන්වන්නේ අර අවවාද පිළිගන්න තියෙන මානසික බාධක මොනවද කියලා. ඒ කියන්නේ අපේ හිතේ තියෙන දේවල්මයි. ඔව් මේවායින් සමහරක් අර අහංකාරකම මාන්නය වගේ දේවල් එක්ක බැඳිලා තියෙන්නේ තවත් සමහරක් තියෙනවා ක්‍රෝධය වෛරය වගේ හැඟීම් එක්ක සම්බන්ධ වෙනවා. හ්ම්. ඉතින් මේ දේවල් තමයි අර අනුන්ගෙන් ඉගෙන ගන්න, අනුන් කියන දෙයක් අහන්න තියෙන ඉඩකඩ වහලා දාන්නේ. පොඩ්ඩක් ඒ කාරණාදාසෙන් කීපයක් මතක් කළොත් මොනවද වගේ දේවල්. හරි. එකක් තමයි අර ලාභ, සත්කාර, කීර්ති ප්‍රශංසා. මේ වගේ දේවල් පස්සේ ලාමක විදියට හම්බා යන එක. ඒවට තියෙන කෑදරකම. ආ ඕ ඒක නම් අද කාලෙත් ගොඩක් දකින්න දෙයක් නේද ඇත්තම ඊළඟට තමන් ගැන ලොකුවට හිතන එක අනිත් අයව පහත් කරලා කතා කරන එක හෙලා දකින්න එක ඒක අර අපි දැන් කියන්නේ toxic behavior කියලා. ඒ වගේ නේද? හ්ම්. යම් සමානකමක් තියෙනවා කියන්න පුළුවන්. ඒ වගේම ක්‍රෝධය, තරහව, ද්වේෂය හිතේ හංගගෙන ඉන්න එක. තරහ පාලනය කරගන්න බැරිකම. ඔව්. අනිත් කාරණාව තමයි Tamanගේ වැරදක් කවුරු හරි පෙන්වලා දුන්නම ඒකට එකඟ නොවි තදින් විරුද්ධ වෙන්න එක. ආ. ඒ කියන්නේ ඩිෆෙන්ස් මෙකනිසම් එකක් වගේ. ඔව් ඒ වගේ. එහෙම විරුද්ධ වෙනවා විතරක් නෙවෙයි සමහර වෙලාවට ඒක කියපු කෙනාට අපහාස කරනවා. හ්ම්. එහෙම නැත්නම් කතාව වෙන පැත්තකට හරවනවා. හරියටම හරි. කාරණේ යටපත් කරන්න හදනවා. තව එකක් තමයි තමන්ගේ වැරදි මතයක්. ඒක වැරදි කියලා දන්නේ නැතුව හරි දැනගෙන හරි තදින් අල්ලාගෙන ඉන්න එක. ඒක අතහරින්න තියෙන අකමැත්ත. ඒ කියන්නේ හරිම මුරණ්ඩු ගතියක්. ඔව් ඒක තමයි. ඉතින් මේ වගේ දේවල් වලින් එකක් හර තියෙනවා නම් අනුන් දෙන හිතකර අවවාදයක් වුණත් පිළිගන්න එක හරිම අමාරුයි. මේක ටිකක් තමන් දිහා බලා ගන්න ක්‍රමයක් ගැන සූත්‍රයේ කියවෙනව නේද? අර අනුන් දිහා බලලා තමන් ගැන හිතන එක. ඒක හරිම අපූර්වයි වගේ මට හිතුනේ. ආ, ඔව් ඔව්. ඒක හරිම ප්‍රායෝගික උපක්‍රමයක්. කොහොමද ඒක වෙන්නේ? ඒ කියන්නේ මෙහෙමයි. අපි හිතමුකෝ කෙනෙක් ඉන්නවා එයා කරන යම් දෙයක් නිසා අපි යාට කැමති නෑ. අන්නේ අකමැති ගතිය තමන්ගේ ඇඟෙත් තියෙනවද කියලා බලන එක. ආ, ඉගෙන අනුන්ගේ මට අකමැති ගතියක් මා තුලත් තියෙනෝ නම් අනිත් අය මටත් අකමැති වෙවි නේද කියලා තමන්ගෙන් අහන්න එක. හරියටම ඒක. මොකද අපි අකමැති ලක්ෂණ අනුන් තුල දකිනකොට අපිට ඒක හොඳටම දැනෙනවනේ. අපිට ඒක අප්‍රසන්නයි. ඔව්වත්. අන්නේ අප්‍රසන්න හැණීමම පාවිච්චි කරලා හ්ම් මේ දේ මගේ ගාවත් තියෙනවද කියලා අවංකව බලන්න පුළුවන් නම් ඒකෙන් මිදෙන්න ලොකු උනන්දුවක් පෙළඹවීමක් ඇති වෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් හිතන්නකො හරිම ඉක්මනට තරහ යන කෙනෙක් ඉන්නවා. අපි එයට ඇකමැති ඒ ගතියට. එතකොට Tamanගෙන්ම අහනවා මාත් උහුම තරහ ගන්නවද? එහෙම ගන්නව නම් අර අනුන්ගේ දැක්කපු අප්‍රසන්නකම නිසා Tamanගේ තරහව නැති කරගන්න ඕනේ කියලා හිතෙනවා ඒක හේතුවක් කරගන්නවා. හරියම පැහැදිලි. එතකොට අනුන් බරලා Taman ගැන හිතන එක එක ක්‍රමයක්. ඊට අමතරව සූත්‍රයේ තවත් දෙයක් කියනෝ නේද? Taman මම තේරුම් ගන්න. ඊටත් වඩා ටිකක් ගැඹුරට යන පියවරක් වගේ. ඔව්. ඊළඟ පියවර තමයි අනුන් දිහා බලන එක පැත්තකින් තියලා Tamanගේම හිත ඇතුළටම හොඳට එබිලා බලන එක. Tamanගේ ඇතුළටම. ඔව්. ඇත්තටම මා තුලා මේ කියන ලාමකාෂා තියෙනවද? ක්‍රෝධය තියෙනවද, මාන්නය වගේ අකුසල් ඇත්තටම තියෙනවද නැද්ද කියලා Tamangenම අවංකව අහන්න එක. ආ මෙතනදී නේද අර කණ්ණාඩි උපමාව වෙන්නේ. ඒක හරි ප්‍රසිද්ධයිනේ. ඔව් ඔව්. මුහුණේ කුණු ටිකක් හරි මොන හරි දැක්කොත් අපි ඒක පිහ දාලා අයින් කරනෝනේ. නිකන් බලන් ඉන්නේ නෑනේ. හරියටම හරි. කණ්ණාඩියකින් හරි එහෙම නැත්නම් පිරිසිදු වතුර භාජනයකින් හරි මුහුණ බලලා යම් කිලුටක් කුණක් දැක්කොත් අපි ඒක අයින් කරන්න උත්සාහ කරනවා. අන්න ඒ වගේම මේ නුවණ කියන කණ්ණාඩියෙන් Tamange හිත දිහා බලද්දී දෝෂ එහෙම නැත්නම් සූත්‍රයේ කියන විදිහක පාපී අකුසල් පාපී අකුසල්. ඔව්. අන්නේවා දැක්කොත් ඒවයි මිදෙන්න උත්සාහවත් වෙන්න ඕන කියලයි දේශනාවේ තියෙන්නේ. නිකන් දැකලා සෑහීමකටපත් වෙන්න එක නෙමෙයි, ඒක අයින් කරන්න ක්‍රියාත්මක වෙන්න ඕන. ඒක හරි වැදගත්. ඒ වගේම අනිත් පැත්තත් කියනෝ නේද? ඒ කියන්නේ Taman තුල වගේ දෝෂ නැහැ කියලා දැක්කොත්, එහෙම නැත්නම් තිබිලා නැති කරගත්ත කියලා තේරෙනොත්. ඔව්. ඒකත් කියනවා. එහෙම දැක්කොත් ඒ කියන්නේ තමන් පිරිසිදුයි කියලා තේරුම් ගියොත් ඒක සතුට වෙන කාරණයක්. ඒක ප්‍රීතියක හේතුවක්. ඉතින් ඒ සතුටින් මොකද කරන්නේ? ඒ සතුටත් එක්ක දිවාරෑ දෙකේම තව තවත් යහපත් දේවල්, ඒ කියන්නේ කුසල් දහම්වල සදහම් මගේ නිරත වෙන්න ඒ ප්‍රීතිය පවත්වාගෙන යන්න කියලත් සඳහන් වෙනවා. ඒ කියන්නේ තමන්ගේ පිරිසිදු භාවය ගැන සතුටු වෙන ගමන් ඒ తත්වය තව දියුණු කරගන්න උත්සාහ කරන්න ඕන. හ්ම් හරියටම හරි. ඉතින් සාරාංශයක් විදිහට ගත්තොත් මේ අනුමාන සූත්‍රයෙන් අපිට ගන්න තියෙන ප්‍රධානම පණිවිඩය තමයි තමන්ගේ අධ්‍යාත්මික දියුණුවට හරි පෞද්ගලික දියුණුවට හරි අවංකව තමන් ගැනම විමසා බැලීම ස්වයං පරීක්ෂාව අත්‍යවශ්‍යයි කියන එක. අර නුවණ කියන කණ්ණාඩියෙන් තමන්ගේ හිත දිහා බල්ලා ඒක පිරිසිදු කරගැනීම. ඔව් ඒක තමයි වැදගත්ම දේ. ඒ වගේම අනිත් කාරණාව තමයි අනුන්ගෙන් ඉගෙන ගන්න නම් අනුන්ගේ අවවාද පිළිගන්න නම් මුලින්ම Taman තුල ඒකට ඉඩක්, ඒ කියන්නේ සුදුසු මානසිකත්වයක් හදාගන්න ඕන කියන එකත් මේකෙන් පැහැදිලි වෙනවා. අනිවාර්යෙන්ම අර අකීකරුකම ඇති කරන දේවල් අයින් කරගන්න උත්සාහ කරනකොටම කීකරුකම එමෙ නැත්තම් අර පිළිගැනීමේ හැකියාව කියන එක ටිකෙන් ටික වර්ධනය වෙනවා. ඒ කියන්නේ Taman පිරිසිදු වෙනකොට අනුන්ගේ යහපත් දේ පිළිගන්නත් ඉඩකඩ වැඩි. ඔව්. තමන්ගේ හිතේ තියෙන කුණු ටික අයින් වෙනකොට හොඳ දෙයකට ඉඩ ලැබෙනවා. අවසාන වශයෙන් පොඩක් හිතන්න දෙයක් තියෙනවා. මොකක්ද එය? මේ කණ්ණාඩියේ උපමාව මේ නුවණින් Taman දිහා බලන ක්‍රමය. මේක භික්ෂූන් වහන්සේලාට දේශනා කරාට ඒ අයට වුණත් සීමා වෙච්ච දෙයක්. නෑ, එහෙම හිතන්න බෑ නේද? ඒක තමයි. Tamanව දියුණු කරගන්න, Tamanගේ චරිතය, හැසිරීම යහපත් කරගන්න, ඒම උත්සාහ කරන ඕනෑම කෙනෙකුට මේ මූලධර්මයේ ජීවිතයට එකතු කරගන්න පුළුවන්. මේක හරිම විශ්වීය දෙයක්. ඇත්ත. Tamange හිත කියන කණ්ණාඩිය දිහා බලන්න අපි ඇත්තටම කොච්චරනම් මැලි වෙනවද කියලාත් හිතන වෙලාවකට. ඒක තමයි කාරණය. ඒ මැලිකම නැති කරගෙන අවංකව ඒ බැල්ම හෙලන්න පුරුවන් නම් ඒක තමයි දියුණුවේ පටන් ගැනීම. හරිම වටිනා සාකච්ඡාවක්. අද අපි මේ ගැඹුරින් කතා කළ අනුමාන සූත්‍රයේ කාරණා අපේ ශ්‍රාවකයන්ට Taman ගැන හිතන්න යමක් ඉදිරි කරයි කියලා මම හිතනවා. එසේම වේවා.